භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සියතාපි භික්ඛවේ ධක්ඛෝ භමකාරෝ වා භමකාරන්ති වාසීවා දීගං වා අඤ්ජන්තෝ දීගං අඤ්ජාමි ติ පජානාති රස්සං වා අඤ්ඤන්තෝ රස්සං අඤ්ඤාමි තිපජානාති කෞරවණීය යෝගාවචර මහා සංඝරත්නය අවතරයි අපි අදත් සත්‍යපතා මේ ප්‍රාස්පතින් දවසේ පවත්වන ධර්ම දේශනාව වතේ මාතෘකා කරගත්තේ ජීවතාවේ අමාල් කර දර පටන් සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරියට දක්වන ශ්‍රී මුක දේශනාවයි පාළි පාඨයයි. අපි මේ තාක්කල් ඒ සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කළ කොටස් වලින් බලනකොට අපි ගිය පාර නිමාවක් දැක්කේ අමාර කරන්න යෙදුනේ මේ ආනාපාන සති භාවනාව කායනුපස්සනාවේ පළවෙනි භාවනා ක්‍රමයේ වශයෙන්. සාමාන්‍ය ලෝකයා වෙනත් විදිහට කියනවා නම් සතිපට්ඨාන භාවනාවෙන් ආරම්භය ලබන ආධිකම්මික යෝගාවචරයා එහෙම නැත්නම් සාමාන්‍ය උපාසක උපාසිකාවන්ගේ පැත්තේ බලනකොට මේ පමණයි 100ට වැඩි ගාණක් දෙනා සතිපට්ඨාන වශයෙන් සලකනවා. මෙතේ එහාට තියෙන දේවල් එකක් පැත්තකින් ගැඹුර නිසා දෙවෙනි පැත්තකින් අත්දැකීමෙන් ඒකට ළඟා වීමට ඇති දුෂ්කරතාවය නිසා භාවනාවට පිවිසුමක් පෙළඹුමක් ඇති කරගන්න මට්ටමෙතම සංසාර බය ඇතිවෝ පවා ආනාපාන සතිය තමයි සතිපට්ඨානේ මූලිකම ඒකේ ලක්ෂණය වශයෙන් දක්වන්නේ දැස ගැනීම වශයෙන් ඉදිරිපත් කරගන්නේ මේ කාර්යයට කියනවා නම් ස්ථානයකට අතුල් වෙන මකර තොරණ වගේ. නමුත් මෙතනින් එතුලට ය아가න්ට ඒ ආනාපානයේ ඇතුළට ය아가න්ට බොහෝමත්ම ලොකු අඩින් පරීක්ෂණයක් කියනවා වගේ පේනවා. ඒකට හේතුව ඒ ආනාපානයේ අපි අර ඊය වර ධර්මදේශනාවේදී ඉදිරිපත් කරගන්න යෙදිච්ච පළවෙනි චතුස්කය දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් බාලන එක. එතකොට ඉස්ලාම තියෙන සතෝ අස්ස සතිය කියන විදිහට ආස්වාද ප්‍රසවාසයේ විෂේයි සතිමත් වීම පළවෙනි පියවර වශයෙන් ගත්තොත් දීර්ඝ වශයෙන් සහ කෙටි වශයෙන් ආනාපානය බලන ගතිය දෙවෙනි පියවරයි. දෙවෙනි පාඩිය වශයෙන් සඳහන් වෙනවා. ඊගාවට සබ්බ කාය පරිසංවේදී වශයෙන් ආනාපාන සති එනත ආනාපාන කය එනතන් ආස්වාද ප්‍රසආස කය ආස්වාද ප්‍රසආස මුලුල්ල මුලමදාග වශයෙන් බැලිව තුන්වෙනි පියවර වශයෙන් ගන්න. හතරවෙනි වශයෙන් ගන්නෙ පස්සම්භයං කාය සංඛාරං වශයෙන් සඳහන් කරන විදිහට ඒ ආස්වාද ප්‍රසආස මුලුල්ලේ සංසිඳ වීමයි tempat භාවයයි. මේ කාරණා හතරේ තමයි භාවනා ලෝකේ හුඟක්ම පටලැවි හුඟක්ම සීමාකාරී බව එහෙම නැත්නම් මේ කඩයිමක් වගේ ඉදිරිපත් වෙන අවස්ථාව. ඒ මොකද මේදී ගත යුතු සහ හල යුතු පැති භාවනාවට මේ කියන මට්ටම දක්වා තමා වශයෙන් යෙදී ගත කරන ඇත්තන්ට ලැබෙන අත්දැකීම් වලදී මෙන්න මේ මේ පැති දිනු පවුණු කළගත යුතුය මේ මේ පැති ස්වභාවිකව මතුණත් මගහැර යා යුතුය අත්හල යුතුය ආදී වශයෙන් ගත්තොත් ඊටාන සංකීර්ණ භාවයක් මේ කියන බව පිළිගන්න වෙනවා මේ භාවනාවේදී හුඟ දෙනෙක් මේ කඩින් පරීක්ෂණයේ අසමර්ථ වෙන භාවයේ දිහා බලනවා ඒකට සාමාන්‍ය වශයෙන් මේ වාගේ පූර්ණ කාලයේදී ගත කර නැත්තන්ට වඩා හුඟ දෙනෙක් ආනාපානයේ යෙදෙන්නේ එදිනදා සමහරලාට කටයුතු කරමින් මේ වාගේ වෙනමම පරිසරයක් වෙනම ජීවිකා වෘත්තියක් හදාගන්නේ නැතු. මේකත් අදින් බලපාන. ඒ මොකද ආනාපාන සති භාවනාවේ යෙදෙනකොට සතතාභ්‍යාසයේ කියන දිගින් දිගටම දිගින් දිගටම එහි යෙදෙමින් ඒ යෙදෙන අවස්ථාවේ Tamanට පහළ වෙන නිමිති Tamanට වැටහෙන දේ Tamanට සිද්ධ වෙන සංතෑතිය හොඳට විසදව බලාගෙන කියා ගන්න පුළුවන් වෙන්නේ යෝගාවචරයෙන් හතරෙන් එකටත් අඩු ප්‍රමාණය. ආරම්භයේදී නාසිකාග්‍රේත හෝ තොල මුදුනට හිත යොදාගෙන භාවනා කිරීමේදී දුෂ්කරතා පහළ වෙන්නේ නැත්තු ඉන්න. නමුත් ඒ වාගේ මූලික දුෂ්කරතා ඉක්මවාගෙන ඉදිරියට ගිහිල්ලා ආනාපානයත් එක්ක යම් ප්‍රමාණික දැන හඳුනුකමක් හදාගෙන එහි ගත කරන්න පුළුවන් ඇත්තෝ ඊට වැඩි අඩු ප්‍රදේශයක්. ආනේ ආනාපානට හිත යොදාන ගත කරන්න පුළුවන් ඇත්තන් විසින් ඒ ගත යුතු පැති අල යුතු පැති නොදැනීම එකක්. අනිත් එක තමයි මේ ආනාපානය ස්වභාවයෙන්ම එnde ende ende ende සියුම් සූක්ෂම භාවයට පත් කරන සුදු භාවනාව. මේ බව දැනගත්තත් දක්ෂ වුණොත් එහෙම නැත්නම් කලම නොදැන හිටියොත් ආනාපානයේ ඉස්සරහට එන්ටෙන් එන්ටෙන් එන්ටෙන් තමන්ට ඒකේ කලකොලුවක් ගොනුවක් එකලාසයක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා <clears throat> මේ අවස්ථාව <clears throat> බොහොම වටිනවා සාකච්ඡා කරන්න. බොහොම වටිනවා ඒ තමන්ට වැටහෙන දේ හොඳ නරක වතයෙන් තෝරා බේරා ගන්න නැතුව ඇත්ත ඇති හැටියේ ධර්ම සාකච්ඡා කරනවා. කමට අනුසුද්ධ කරන එක බොහොම වටිනවා. ඒ මොකද මේ කියන එකක් ආනාපානට හිත යොදා ගන්නවත් බැරි විදිහේ පරිසරයේ ඇති වෙන ඕලාරික බලපෑම් දෙක තමයි එහෙම පුළුවන් උනත් ආනාපානයේ ඉnde ඉnde ඉnde ඉnde සියුම් සූක්ෂම භාවයටපත් වෙන ආනාපානයේ නයිසાર્ගික ලක්ෂණය ඒකට තවත් සංකීර්ණතාව වැඩි කරන කාරණාවක් එකතු කරන්න පුළුවන් ආනාපානයට හිත සමාදානව වැටුණත් සමහර යෝගාවචරයන්ගේ හිත <clears throat> විපස්සනාවට බරව ගත කරනවා සමහර යෝගාවචරයන්ගේ හිත සමතයට බරව ගත කරනවා සමහර විටක උදේ වරුවේ සමතයට බර හන්ද වෙනකොට විපස්සනාවට බරයි වගේ එකම යෝගාවචරයාගේ කාලානුරූපව ආරමුණ පරිමදිනකොට භාවනා කරනකොට මතුවෙන අත්දැකීම් වෙනස්. මෙවුවා පිළිබඳව දිනපතා කමටහන් සුද්ධ කරනවා නම් මෙන්න මේ අඩුපාඩුකම් වැඩි වැඩියෙන් මතුවෙන්න ඉඩ තියෙනවා. Tamange චරිත ලක්ෂණ සමත පැත්තට ඇදෙන හැටි, සමාධිය පැත්තට ඇදෙන හැටි, එන්ට විපස්සනා පැත්තට ඇදෙන හැටි නැවත නැවත ප්‍රකාශ කිරීමෙන්. නමුත් මේ විෂේ දුර්වලකම් ඒ වගේ මේ කාරණා කුංචි කාරණාවල් තියෙන වැදගත්කම නොදැනුවත්කම නිසා බොහෝ යෝගාවචරයෝ බොහෝ කල් භාවනා කරලා බොහෝ නීරස අත්දැකීමක්. තව කෙනෙකුට කියා ගන්න බැරි જાති අත්දැකීමක්. ආත්ම ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය හීන වෙනසළු අත්දැකීම් පත් කරගෙන ඒක තනියම බුද්ධි විදිනවා. එnde ende ende ende වීරිය අඩු වෙනවා. දිනචර්යාව පැවැත්වීම වෙහෙස කර ආයාස කර වෙනවා. ආනාපානය තිත්ත කසායක් බොන්නා වගේ වෙනවා. එහෙම නැත්නම් <clears throat> කරත්තර බේරණ්ඩක් වාගේ අදින්න තියෙන බරක් බවට පත් වෙනවා. ඒ නිසාම දැන් සතිපට්ඨාන සූත්‍රේ නැතත් මේ ආනාපාන සතිය දිගේ සවිස්තර දේශනාවල් අරුවචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන අවස්ථාවල් දක්නකොට එහි දෙවැනි තුන්වෙනි පරවැනෝට යනකොට සරුවචන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා නාහම් භික්කවේ අසම්පජානස්ස මුත්තස්සතිස්ස ආනාපාන දකින් වදා මහණෙනි මේ සතිය නිතර ගිලිහෙන සුළු මුත්ත සතිය ඇත්තා වූ ඇත්තන්ට සම්පජඤ්ඤය කියන කාරණා කාරණා වෙන්කොට දැනගැනීමේ ඥාණය ඇති ඇත්තන්ට මම මේක අනුමත කරන්නේ නැහැ. මේක ඒ ඇත්තන්ට කරපතන වැඩි. සියුම් වැඩි. ඉතින් මේ මුත්ත සති භාවයත් අසම්පජාන භාවයත් තමන්ගේ නම්බුනාම වලට එකතු කරගත්තා නිසා වෙන්න ඇති ඔය 1940 ගණන් වල 50 ගණන් වල කිසිම කෙනෙක් ආනාපානේ වඩව බව පේන්නේ නැහැ. ඒ දවස්වල තිබුණේ මේ කාලේ වාගේ අරියත් මාර්ගයේ දක්වා දුවන ගැඹුරකට ගෙනියන භාවනා කරන් තරම් පිං ඇතියත් අඩුයි. ඒ නිසා අපි චතුරාර්යක භාවනා කෙරුවොත් ඇති. ඒ චතුරාර්යක භාවනා කියන්නේ ඒ පසු කාලීනව ආචාර්යයන් වහන්සේලා විසින් පදබද ගාථා වශයෙන් බන්ධනය කරලාද ඒ ගාථා සජ්ජායනා කරනවා. ඒකට අර මානසිකාරය යෙදවීම කියන එක ඉබේ වෙනකොට මිසක්ක මානසිකාරයේ යොදවලා කරන භාවනාවක් චතුරාර්යක භාවනාවලත් කෙරුණේ නෑ. ඒ නිසා ඒ වගේ පදනමක් ඒ වගේ පෙළගැස්මක් ඇති යත්තන්ට ආනාපානය කරගන්නත් අමාරුයි ඒ වගේම ආනාපානය බොහෝම උත්තරම බොහෝම සියුම් බොහෝම ගැඹුරු දෙයක් වශයෙන් ඔතලා අල්මාරියේ තියලා වන්දනා කරන මට්ටමට වගේ පස්සලා ඒක ප්‍රායෝගික නැති කාරණාවක් නෙවෙයි ප්‍රායෝගිකයි කරලා බලලා අමාරු වැටෙන්න ඇති බර ගන්න කිසි කෙනෙක් මතුවෙන්නේ නැති වෙනකොට ඉතින් ඒක ඉබේම ඔය වගේ පුස්කල தත්ත්වයටපත් වෙනවා නමුත් මෑත ඉතිහාසය මේ බණ කියන බණහන අපේ යුගයේ ගත්තොත් මේ අලුගසා දාලා නැගිටපු ගතියක් මේක කියනවා මම හිතනවා තව දශකයක් දෙකක් විතර යනකොට ලංකාවේ ඉතිහාසයේ මේකේ ස්වර්ණමය යුගයකටපත් වෙනවා මොකද ආනාපානට දැන් යෙදෙන පිට වැඩි එක්කෙනෙක් දෙන්නේ ඔළුව උස්සන කාලයක් වෙනවා. සමහර අයට පුළුවන්. ඒක මොකද මේ ආනාපානයේ තියෙන ආවේ සංකීර්ණතා දෙක තුල පසුගිය දවස්වල හිටපු ඒ ඒකට හිත යොදා උරලායේදී උරදී කටයුතු කරපු කර්මස්ථානාචාර්යවරු වචනේට නම් වල මතු කරලා දීලා තියෙනවා. මේ මතු කරගෙන තියෙන දේවල් බලනකොට තේරෙනවා බොහොම යෙදিলা මූල ධර්ම දැනගෙන බොහොම අනුකම්පාවකින් ඉදිරිපත් කළ කියන දේවල් ඒ සඳහා ඒ දෙපාර්ශ වේ සාමූහික ප්‍රයත්නයක් නැතුව අවමත් ඒ එක පාර්ශවයක දක්ෂකමින් කරන්න බෑ. ඒ දේ කරගත් ඇත්ත ළඟට නිතර ගිහිල්ලා සාකච්ඡා කරලා ඒකට පූර්ණ කපුවේ යොදලා මේ කඩයිම අන්න ගත්තොත් මේ අපහසුතාවය පන්න ගත්තොත් විශාල ආලෝකයක් ඒක සමත වශයෙන් විදර්ශනා වශයෙන් කොටු කරන්න බැරි බොහොම වටිනා ආලෝකයක් ලැබෙනවා. ඒ தත්ත්වය පෙන්නට පස්සේ යෝගාවචර ඇත්තටම මේ සමත විපස්සනා වශයෙන් මේ තියෙන මූල ධර්ම ගැටුම ඉක්මවනවා. වෙන විදිහට කියනවා නම් චිත්ත භාවනා විශේෂයි නැත්නම් සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් හඳුනන මේ සමා සාසන ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ දක්ෂ බව. ඒ නිසා මේ කොටස සතිපට්ඨානෙ හරියට ඔල්ලුවයි කඳයි වෙන් කරන බෙල්ලවා. බොහෝම සුළු කොටසක් තියෙන හැබැයි ඊටාම වැදගත් නහර ටික මෙතන තමයි තියෙන්නේ මේකෙන් කැපිලා ගියොත් ජීවිතේ නැති වෙනවා. ඒ නිසා උඩු විතරක් තිබුණා කියලා වැඩකුත් නැහැ. කඳට සම්බන්ධ නැත්තම්. කඳ විතරක් තිබුණා වැඩකුත් නැහැ. ඔළුවේ සම්බන්ධතාවය නැත්තම්. ඉතින් මේ ආනාපානය තමයි මේ දෙක සම්බන්ධ කරන ඒ පුරුක වාගේ, ගෙල වාගේ, දෙල්ල වාගේ තියෙන එක. මේක වටින බව හැබෑව එනමුත් ඒකේ වැඩ ගන්නතෝ වැඩ ගත්තේ නැත්නම් මේක අර අලුයට හැංගිච්ච ගිනි පුපුර වගේ එන්ට එන්ට එන්ට මේක ආලෝක ශක්තිය අඩු වෙලා ආදිත්‍යන ශක්තිය අඩු කරලා වීර්ය ශක්තිය අඩු කරලා නිකන් යල් පැන ගිය සාසනයක් බවට යල් පැන ගිය ධර්මයක් බවට යල් පැන ගිය ශික්ෂාවක් බවට පත් වෙනවා. ඒක නිසා මේක පිළිබඳව අටුවාචාර්යින් වහන්සේලා සෑහෙන විස්තර ප්‍රදේශයක් ඉදිරිපත් කළා තියෙනවා. අවාසනාවන්ත තත්ත්වයක් කතා කරන කතා කරන්න තියෙන මේක අර සමතේ පමණක් ඉස්සර කරගත්ත ඇත්ත මේක අර්ධයයි දකින්න. විපස්සනා පමණක් ඉදිරිපත් කරගත්ත ඇත්තොත් අර්ධයයි දකින්න. නමුත් ආනාපානයේ තියෙන මේ සාර බහුම ගතිය හැම දෙයකටම යොදවා ගන්න පුළුවන් ශක්තිය ඒ සමත දෘෂ්ටි කෝණයට හෝ විපස්සනා දෘෂ්ටි කෝණයට හෝ සීමා කළ යුතු නෑ. ඒක ආනාපාන සතිය ඉදිරිපත් කරගෙන සමථ විදර්ශනා කියන මේ රිකිලි දෙකම මේ ගහේ වඩා ගන්න පුළුවන් ශක්තිය ඇති බව <clears throat> ගරු කරන්නේ. භාවනා මධ්‍යස්ථානක් තියෙනවා අපිට කියන්න පුළුවන් නිස්සාරණ වලේ විතරයි කියලා. අනිත් හැමදේම මේක සීමා කරගන්නවා. කොටු කරගන්නවා. මේ නිසා සමත නැමියාවක් ඇත්තා වූ යෝගාවචරයේ විපස්සනා භාවනා මධ්‍යස්ථානට ගියාම පරාජිත හැඟීමකින් ආපත්ත විපස්සනා නඹුරක් ඇති යෝගාවචරයේ කමත භාවනා මධ්‍යස්ථානෙ ගියාම අර වාගෙම පෙරදිලා ආපස්සට එනවා. නමුත් මේ ඇති අර කලින් කියාපු ඒ සියුම් කාර්ය දෙක තුන ගැන කල්පනා කරනකොට අපි විනිශ්චයකට ඉක්මන් ගිය යුතු නැහැ. ඉතාමත් ඕවනාවේ <clears throat> තමන්ට අත්දකින්න හම් වෙන කාරණා ලියාගෙන හෝ සාකච්ඡා කරලා හෝ <clears throat> ඒ වගේම ධර්ම බව සජීවී ධර්ම බව තේරුම් අරගත්තොත් කිසිසේත් බලාපොරොත්තු සුන් කරගatiya කියලා. ඒ මොකද අඩු ගන්න මේ මාර්ගයෙන් ඒ පාරමිතා ධර්මව සම්පූර්ණ වෙනවා. ඒක නිසා සර්වඥාන්සේ මේ ආනාපාන සති භාවනා පිළිබඳව බරසාර සාරයට හිතලා මෙවුවා අපිට කරගන්න බැරි වෙයි අපට අදාළ නැති වෙයි කියන తত্ত্বය මගහැරවීම පිණිසයි මේ භමකාරන්ත භමකාරන්ත වාසී කියන මේ පොව ප්‍රායෝගික දර්ශන දෙකක් දෙන්නේ. මේ නිදර්ශනය හැටියට බලනකොට ඒ කලින් කියාපු දෙයට ලොකු නිර්වෘල් භාවයක් ඇති වෙනවා. මේ භ්‍රමකාර කියන වචනය විවිධ අර්ථවලට දෙනවා. දෙකම සාමාන්‍ය දක්වන්නේ නම් වඩුවේගේ නිදර්ශනයටයි ගන්න. සමහර අර්ථ මේක සාමාන්‍ය ලියතු ගාන වඩුවෙක් වශයෙන් අර්ථකථනය කරන්න කැමැත්තක් දක්වනවා. සමහර අර්ථෝ ලියවන වඩුවේගේ අර්ථකථනය දක්වන්නට කැමැත්තක් දක්වනවා. කොහොම හෝ අපේ ඉස්සර තිබුණ බුරුමයක් ඒ වඩුවක් පාවිච්චි කරන බුරුමේ ඒකටත් ඒ ජීවන පටලේ වගේ වීණාවක් හයි කරලා ඒ වීණාව ගෑවීම තුලින් බුරුම කට්ට කරගෙන තමයි හදලා තිබුණේ. ඒ වගේම නවීන පන්නේ විදුලියෙන් දුවන ඒ ජීවන පටලවලට ඉස්සරලා අර අතින් මේ මේ වීණා ගායනා කරමින් වීණාව අදිමින් දී කොටේ කපලා හයි කරලා කැපෙන්න හදන දීවන පත්තල් තිබුණා. ඒක දැන් අර මණික් ගල් කපනකොට පාවිච්චි කරන්නට ඒ උපක්‍රමයේ පාවිච්චි කරනවා. කොහොම හරි මේක බොහොම පැරණි ක්‍රමයක්. නමුත් ගෙවල් ගේදක හදා ගන්න පුළුවන් සරල උපකරණ. මේ උපකරණේ මේ භමකාර කියන වචෙන්ට මේ විචිත්‍රපත්තෙන් බලනකොට ගැළපෙනවයි කියලා හිතෙනවා. ඒ මොකද භ්‍රමණය කියලා කියන්නේ කැරකීම අදහස නිසා. ඉතින් ඒ වීණාව අදිනකොට ඒත් එක්ක ඒ සකරෝදේ කරකිනවා ඒක ලී කැල්ලක් අරගෙන ඉතින් ඒ කරකින ලීයට අදාළ කට්ටක් හේතු කරුවාම ඒකට ඕනේ තාලෙට අරක ලී වෙයි. එහෙම නැත්නම් වඩා සරල කිරීමකට ගන්න දාස්වයක් තමයි ලී එක පැත්තක් ගාන නැත්නම් කැටයක්කින් හෝ දිගයක්කින් ගාන වඩුවෙක් තත්ත්වය. අන්න එතනදී මේ පෙන්වන්න හදන්නේ මේ හුඟ යෝගාවතරයක් මේ තේරුම් අරගන්න අමාරු නැත්නම් සමහරලාට ඇවිල්ලා ඉර වෙන මේ දීර්ඝ වශයෙන් රස්ස වශයෙන් ආනාපානය කියන්නේ මොකද්ද කියන එක නිදර්ශනානුකූලව උපමා රූප කාර්යයේ ආශ්‍රයෙන් පෙන්වා දීලා. ඒ වගේම තමංගේ යත්ත දිගට تعلق කරගෙන ගිහිල්ලා දිග යතු කුඩා මතු කර ගන්න අවස්ථාවල් තියෙනවා සමහරට ළඟ ළඟ تعلق කරලා පොඩි පොඩි අතු කුඩු මතු කර ගන්න අවස්ථාවල් තියෙනවා. එහෙම නැත්නම් වීණාව දිගට ඇදලා දිගට කැපීම ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට ජඩ චිව් වැඩ කරනකොට වීණාව ළඟ ළඟ ඇදලා කිටි කැපුම් ඇති කර ගන්න අවස්ථාවක් තියෙනවා. මේ දෙකේදීම යතු කැටේ දිගට تعلق කරන අවස්ථාවක් කෙටිව تعلق කරන අවස්ථාවක් සචේතනිකවමයි සිද්ධ වෙන්නේ. නමුත් ආනාපානයේ මේක සමහර විටක සචේතනිකව සමහර විටක අචේතනිකව සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඒ මුලින්ම ආස්වාද ප්‍රසආස දෙකට හිත යොදාගෙන ඉන්න යෝගාවචරය ආස්වාසයට සහ ප්‍රස්වාසයට මූණට මූණ දාලා ආනාපානට මූණට මූණ දාලා හිත හිටියට පස්සේ ක්‍රමක්‍රමයෙන් හුස්ම ගනුදෙනු අඩු වෙන නිසා හුස්මේ දිග බව ක්‍රමයෙන් අඩු වෙගෙන යන්නේක අචේතනිකව සිදු වෙන වැඩක්. නමුත් මේක නිදර්ශනයක් වශයෙන් ක්‍රියාකාරී විදිහට පෙන්වන්නට ඕන නිසායි සරුවචන වහන්සේ අර <clears throat> අචේතනික වැඩ පිළිවෙලකින් ඉදක්නේ අරගෙන පෙන්නනවා. ඒ කියන්නේ දීර්ඝ හුස්ම ගන්න වෙලාවේදී ඒක හිතට හොරෙන් වෙනවා එකක් නෙවෙයි. හිත දන්නවා. චේතනාවක් එතන අසංස්කාරික හෝ වේවා අසංස්කාරික හෝ වේවා අභිධර්මයේ පෙන්වන විදිහට සිද්ධ වෙනවා. ආනේ සිද්ධ වෙන දැනුමත් ඒ චෛතසිකේ නිසා හිත නිසා සිදුවෙන්නා වූ හුස්ම දීර්ඝ ඇතුළට ගැනීමත් මේ දෙකම යෝගාවචරයට සැලකිල්ලෙන් බැලුවොත් මතු කර ගන්න පුළුවන්. එන්ට එන්ට එන්ට එන්ට එන්ට අවශ්‍ය කරන වාත ප්‍රමාණය ඔක්සිජන් වාත ප්‍රමාණය අඩු වෙන නිසා හුස්ම අඩු වෙන නිසා කයේ හිතේ තැම්පත් වීමක් ඇති වෙන නිසා හුස්ම රැල්ල කෙටි වෙන බවක් දැනගන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී අර යතු කැටි ඊය දිගේ ගහගෙන යනකොට එළියේ උස්තැන් යත්තට කැපිලා <clears throat> යතු කුඩක් විදියට මතුවෙන බව ගාන වඩුව දන්න. එහෙම නැත්නම් යතු තලයේ මතුවලා නැති නිසා හෝ ඊයේ යකට වක්යක් තියෙන නිසා හෝ ගෑවෙන්නේ නැතුව යත්ත නිකන් ඇදලා යනවාද කියන එක වඩුව දන්න. <clears throat> ආන් වගේ තමයි හුස්ම ඉහළට යනකොට ඒ යන හුස්ම නාසිකාග්‍රේ හෝ තොල මත පීරාගෙන වැඩිගෙන හැපීගෙන යනවා යෝගාවචරලා. ඒක දැනෙන්නේ පුෂ්පේ ප්‍රධාන මැද කොටසේ. ආරම්භයේදී හරියට යත්ත යටට වක්‍යයක් තියෙන දන උඩින් lessා යනවා වගේ යත්ත ගියාට ඒ ලීයේ තීරීමක් වැඩිවක් හැපීමක් සිදු වෙන්නේ නැහැ. ඒ මොකද අපේ sannivedanaye බොහොම ඕලාරිකයි ඒ දැනෙන දැනීම වැටෙන්නේ නැහැ. නමුත් ආස්වාදයේ මැදට එනකොට හොඳට හැපිගෙන යන බව වැටෙනවා. ආය අවසානට යනකොට නොවැටෙහි යන මෙන්න මේ වැටෙන ප්‍රදේශයෙන් දෙන්න අඩු වෙනකොට අපි කියන එකට රස්සන් කිය. කෙටි කියලා කියනවා. මෙන්න මේක පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම අවශ්‍යයි. මේකෙදි අපි අර කලින් මතු කරගත්ත තවත් උපමාවක් උපමානයක් ප්‍රායෝගික වශයෙන් පෙන්නලා දෙන්න පුළුවන්. සමහර වෙලාවක ඒ හුස්ම ගන්නවා දන්නව නමුත් හුස්මේ හැපීම නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල ඇදීගෙන යන හැපීම වැටෙන අවස්ථාවේදී යෝගාවචරයාගේ අවධානය අර හැපීම විතේ යොමු වෙලා ඒ හැපීම නිසා ඇති වෙන කොපිට වෙන ගති උණුසුම් සිසිල් ගති කම්පන චංචල වලටත් හිත යන්ත ඉතිතියි. එහෙම නැත්නම් එවැනි හැපීමකට අවශ්‍ය කරන වාත ධාරාව හුස්මට ඇතුල් වෙන හුස්මට හිත යවන්නත් ඉඩ තියෙනවා. මේ දෙකෙන් කොයි එකද සක්‍රියව සිද්ධ වෙන්නේ කොයි එකද අක්‍රියව සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව යෝගාචර බොහෝම සැලකිල්ලක් අවශ්‍ය වෙනවා භාවනා ගැඹුරට ගැඹුරට. මේක පච්චම්බිදා මාර්ගය මේක පිළිබඳව හොඳටම වෙන් කරලා දක්වනවා හරි සරුවචන් ආංශයේගේ මේ භමකාර උපමා වගේ හොඳ තනි දිග තියෙන විශාල ගහක් අරහ දාලා කපලා එයින් කුටි කරන්න හදනවා නම් යම් කිසි දෙන්නෙක් එකතු වෙලා අරස් කියතකින් ඒ කියත නැත්නම් කැපීම එහෙම නැත්නම් ඉරීම දිහා බලානින්න නිරීක්ෂකයෙකුට තමන්ගේ අවධානය යොමු කරන්න පුළුවන් එහාට මෙහාට යන කියතට එහෙම නැත්නම් ඒ කියතේ දැති වලින් කැපෙන කොටේ ඒ වගේම තමයි එක චිත්තක්ෂණයක කියත දකින්න පුළුවන් එක චිත්තක්ෂණයක කොටේ දකින්න. නැවත චිත්තක්ෂණයක අනිත් පැත්තට මාරු වෙනවා. මේන්න මේ විදිහට අපේ හිත විවිධ අරමුණු දුන්නේ නැත්නම් එකම අරමුණු තුල විවිධත්වය මවාගෙන අඩු ගානේ ද්වේතාවයක් මවාගෙන මේ දෙකේ අක්කලම් කරනවා. මේ දෙකේ යහට වැඩ පයින් පටන් ගන්න. මේ පටන් ගත්තත් අපි ඉන්නේ ආනාපානයේදී කියලා ලකුණ නම් ලැබෙයි. නමුත් මේ මෙතන ඇතුළතත් මේක දෙකක් හදාන ඒ දෙකේ එහා පැත්ත මෙහා පැත්ත පහින බතියක් ගතියක් තියෙන එක අපිට අදාළ නැහැ කිව්වොත් ආනාපාන ඉදිරි ගමනට මේක ටිකක් බාධා කරනවා. ඒක නිසා ඒ පරිසම්පදා මාර්ග අටු පෙරේ සඳහන් කරන්නේ ඒ යෝගාවචරයාගේ සමත යෝගාවචරයාගේ අවධානය යොමු යුත්තේ ඒ කියතයි. කියත එහෙම යන හැටි. ඉතින් අපි කියනවා ඉරණ දිහා බලන්න. නමුත් වරින් වර මේ කොටේට මොකද වෙන්නේ? ඊතේ දැති නිසා කොටේ කැපෙනවා, ඉරෙනවා, යටට ගෑවි ගෑවි යනවා, ශබ්ද නගනවා ආදි වගේ දේවල් හිතට සම්පූර්ණ නොදැනී යනවා නෙවෙයි. සමහරලාට හිත එහි අභිරමණය කරනවා, සමහරලාට එහෙම යන කීයේ අභිරමණය කරනවා. ආන්නේ වගේ තමයි හුස්ම රැල්ලේ සමහර වෙලාවට හිත දිනවා, සමහරලාට සංස්කාරේ හිතනවා. මේන මේ විදිහට වැඩක් වෙනවා නම් අඩු ගන්න පළු පැති දෙකක් තියෙන. ආනේ පැති එකෙන් මේ හිත භාවනාවේ හොඳයි කියන හිත වෙලාවේදී කොහොමද හිතලා තියෙන්නේ භාවනාවේ හොඳ නැහැ කියන හිත වෙලාවේ කොහොමද හිතලා තියෙන්නේ කියන එක සැලකිලිමත් වෙන්න නම් භාවනාව හොඳ නරක අනුව හිත නරක කරගන්න යනවා. ඒ නිසා මේ දීර්ඝ භාවයෙන් කෙටි භාවයෙන් බලාන යනකොට මෙන්න මේ කාරණාව යෝගාවචර කලින් දැනගෙන හිටියොත් Tamanට අමතර ලකුණක් අමතර කාරණාවක් දැනගැනීමේ ඍජු මාර්ගය මධ්‍යම මාර්ගය වෙන් කර ගන්න පුළුවන් අවුල් මාර්ගය පිටපොත යන මාර්ගය ඒක නිසා භමකාරයෙක් හෝ භමකාරාන්ත වාසිකේ ඒ දීර්ඝ වශයෙන් කරනකොට දීර්ඝ වශයෙන් දැනගන්නේ යම්සේද ඒ වගේ මේ දැනගන්නා කාරණාව මෙන්න මේ කියන තාලෙට කියතේද හිත හිතින්නේ එහෙම නැත්නම් කොටේද හිත හිතින්නේ භවකාර උපමා ගත්තනම් ඒ යත්තට කැපිලා මතුවෙන දිගට යන යතුකුඩු සහිතව කැපෙන අවස්ථාවක්ද තියෙන්නේ එහෙම නැත්නම් යත්ත ලෙසලා යන අවස්ථාවක්ද කියන එක ඒ වඩුව දක්වන්න දැනගන්න පුළුවන්. ඒව දැනගත්තේ නැත්නම් ඒ ලීය කවදාකවත් මත්තම් කරන්න හම්බෙන්නේ. එනිසා වඩුව වරින් වර වරින් ආ ලීය උස උස කන ඇහැර කියලා බලනවා. බල බල දැනගන්න මෙන්න මේ හැටි උසයි, ඒ හැටි කැපෙනවා, තව කැපෙන්න ඕනේ. ආනේ උස උසතෙන් කැපෙනකොට යෝගාචරයාටත් දැනෙනවා වගේ සමහර මෙතෙක් කල නොතිබිච්ච පුංචි පුංචි උස්තෙන් ඊට පස්සේ මතුවෙන්න පටන් ගන්නවා. ඉතලාම වෙන ප්‍රධාන කොන්ද උසතන. ඒක කැපිගෙන කැපිනකොට පුංචි පුංචි තිබුණේවත් කැපිලා සම්පූර්ණ රැල්ලට ඒක පීත්තපටියක් වාගේ ඒ යතු කුඩ මතුවෙනවා නම් අන්න සම්පූර්ණ ලීය අනහැට නොබැලුවත් දැන ගන්න පුළුවන්. ඒ වගේ තමයි යෝගාවචරය ආයේ දීර්ඝකති බව බලලා හොඳට හිත තැම්පත් වෙලා අරමුණේ හිත තියේදී කුෂ්ම රැල්ලේ හිත තියේදී මුලැමැදාක බලන අවස්ථාවේදී යත් තිබ්බතන ඉඳලා අවසාන දක්වා ඊත්පතියක් විදිහට ඒ යතු කුඩ මතුවෙනවා නම් එතකොට යෝගාවචරය දන්නවා වඩුවා දැනගත්තා වගේ දීය මට්ටක් මුලැමැදාක කියන තුනේ හැපීම හෝ උස්මේ ගොරෝසුකම් මොනවා වුණත් අවධානයේ අඩුපාඩුවක් නැතුව දිගට ගමන් කරනවා කියන එක දැක් ගන්න පුළුවන්. මේ තෙන්ට ගියාට පස්සේ තමයි හතරවෙනි අංකයට වැටෙන්නේ මෙන්න මේ தත්වයන් යටතේදී හිත තැම්පත් වෙන කාරණා. පසම්බේති කියලා කියන්නේ හිත සංසුන් වෙන්න අරින්න ඕනේ කියලා මෙතෙන් තමයි මේ යෝගාවචරයට වැටෙන්නේ. ඒක කාරණා දෙක තුනකින් ස්ථිර වෙනවා. කාරණා දෙක තුනකින් සාක්ෂි ලැබෙනවා මේ අවස්ථාවට මේ විදිහට කරගෙන යනකොට අර ඉස්සර කියාපු විදිහට ආනාපානයේ විශේ කම්මැලි භාවයක්, නීරස භාවයක්, අදිෂ්ඨාන ශක්තිය බිඳීමක් වෙන්නේ නැහැ. හොඳට කැපීගෙන බහින ගතියක් තේරෙන්න පටන් ගන්නවා. මේක සිද්ධ වෙන්නේ නැත්තම් අපි මෙතෙක් කියලා කතා කරේ සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන විදිහ සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ නැත්තම් අතුආවේ පෙන්ලා දීලා තියෙනවා කාරණා හයක් ප්‍රධාන වශයෙන් යෝගාවචර ඉදිරිපත් කරගන්නවා. ඒ කාරණා හය අනුව තමන්ගේ භාවනාව වරදින්නේ, පැටලෙන්නේ, නොමග යන්නේ වැඩි වශයෙන් මෙන්න මේ කාරණාවෙන් කියලා තමන්ගේ චරිතයත් භාවනාවේදී හම්බෙන අත්දැකීමත් තමන්ටම අර්ථකථනයක් දී ගන්න පුළුවන්. ඒකෙදී මේවට කියන්නේ සමත භාවනා වශයෙන් බලනකොට ආනාපානේ මේවට කියන්නේ පරිපాంత ධර්ම. බාධක නැත්නම් මග හරක් කපන ධර්ම. ඉස්ලාම් පෙන්වන්නේ අතීතාන ධාවනං චිත්තා විකෝපාන පතිතා. මේ අතුවාව. එහෙම නැත්නම් ආචාර්ය මතයක්. කැමැතිනම් ලං කරගන්න. භාවනා කරගෙන ඉන්නකොට ආනාපානයේ හිත පවතිනකොට හෝ වේවා ආනාපානයේ හිත සම්පූර්ණයෙන්ම කැඩිලා හෝ වේවා හිත නිතරම අතීතයේ වෙච්ච දේවල් අනුව ආශ්‍රය කරන්න පටන් ගන්නවා. එතකොට වික්ෂෝපයක් පහළ වෙනවා. කාරණා තුනකින් මේක යෝගාවචරයට අහු වෙනවා. එකක් තමයි භාවනා හරි නෑ කියලා තේරෙන්නේ. ආනාපානේ නෑ. ඊට පස්සේ නෑ කියලා වැඩි අතාරින්න නැතුව මේ ආනාපානේ නැත්තම් මොකේද හිත තියෙන්නේ? ඕනේ එතකොට තේරෙනවා හිත වෙහෙසටපත් වෙනවා. හිත වික්ෂෝපයටපත් වෙලා, ඉච්ඡාදංගත්තට බලපත් වෙලා, පශ්චාත්තාපයටපත් වෙනවා. ඒක චෛසික ධර්ම. එහෙම නැත්නම් වෙන්න පුළුවන් හිත අතීතය ආශ්‍රය කරනවා. ඒසයි එක්ක භාවනා කැඩිලා, එක්ක අතීතය ආශ්‍රය කරනවා. එහෙම නැත්නම් හිත වික්ෂෝපයටපත් වුණා කියන මේ තුන එකට බැඳිලා උපදින ධර්ම තුනක්. මේ තුනෙන් එකක් හෝ අල්ලා ගන්න පුළුවන් වෙනවා යෝගාවචරයට බණ අහලා තියෙනවනම් ඒ බණ කාරණා මතක් වුණා. මේක තමයි හුඟ දෙනකොට වැඩියෙන්ම බාධා කරන දාය. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං. අද මට මෙහෙම වුණාට මම අනිත් දවසේ මෙන්න මෙහෙම කරන්න ඕනේ. මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා අනාගත සැලසුම් વિશે හිත විසිරෙන්න පටන් අරගත්තොත් හිත කම්පණය වෙලා හිත තතු ආප කුරුල්ලෝ ආගේ ඉගිලෙන්න පටන් ගන්නවා. විකම්පන භාවයටපත් වෙනවා. මේ එකම කාලමානයේ දෙපැත්ත අතීතයට ගියොත් පශ්චාත්තාපයේ වික්ෂෝභය. අනාගතයේදී ගියොත් විකම්පිත භාවය උද්ධත භාවය. ඉතින් මේ එක ලකුණක් හෝ අල්ලගන්න අදිශී පරියන්කෙන් නැගිටින යෝගාවචරයක් ලැබෙන්නේ මේ එන தත්ත්වෙට දිගින් දිගට දිගින් දිගට හිත යොදවන්න වෙනවා. හිත යෙදෙව්වොත් ඒ පුද්ගලිකව අත්දකලා තියෙන දෙයක් ඒ කාරණාව දැනගත්ත පමණින්ම මගේ හිත පුරුද්දකට වගේ අතීතයට යනවා මගේ හිත බොහෝ විට පශ්චාත්තාපයට යනවා Tamanටම දෙස් දෙමින් මේ වික්ෂෝපයටපත් වෙනවා කියලා මේ කාරණාව දැනගත්ත පමණින්ම දුන්නක් අනිත් පැත්ත හැරුණා වගේ ආනාපානට ඇවිල්ලා හිත වැඩ. ඒ නිසා මේක නිකන් බලගත්තු මන්තරයක් වගේ දෙයක්. පළවෙනි සහ දෙවෙනි පරිපන්ත භාග. දෙවෙනි එක තමයි ආ දීනං චිත්තං කොසජ්ජානපත්ත. හිත සමහරලාවට ආරමුණ සිවුම් නිසා හෝ මේ කියන විස්තරය දැක් ගන්න බැරි නිසා හෝ ළඩ වෙච්ච බලුකුක්කෙක් ඔය මුල්ලකට හේතු වෙලා කන්නෙත් නෑ බොන්නෙත් නෑ පුරන්නෙත් නෑ හපන්නෙත් නෑ පැත්තකට වෙනවා වගේ හිත ඔහේ දීන භාවයකටපත් වෙන හැඟවිකල්. අනිත් සෙල්ලම් කරන කුක්කොත් එක්ක ඉන්න කැමති නෑ. ආන්නේ වගේ හිත ලීන භාවයටපත් වුණොත් ඒක වේලාවකින් ඔළුව ගසලා ගිහිල්ලා ඇඟත් ගැස්සිලා ඕන කොසජ්ජේ කියන මේ තීන මිද්දේ කත්තට හිතවනවා. ඒ සතීන මිද්ද භාවය දැනගත්තොත් තේරුම් අරගන්න ඕනේ හිත ලීන භාවයටපත් වෙලා හිතේ තියෙන අර මෙනෙහි කරන ගති නෑ ප්‍රසන්නව අරමුණට මුහුණ දෙන ගතියක් නැහැ. ඔය බයපස්සව මුකුලිත වෙන පැත්තකට පත් වෙනවා. භාවනා කැඩලා. අර වාගේම කාරණා තුනක් මේකේ දැනගන්න. එහෙම නැත්නම් අභිනතං චිත්තං ලීනං චිත්තං අනිත් එක තමයි හිත අරමුණේ දැඩි වල්ලන්න පටන් අරගත්තොත් අර කෝසජ්‍ය වෙනුවට උද්දච්ච කුක්කිච්චටපත් වෙන හිත විසිරියක්පත් වෙනවා. ඒක හුඟක් වෙලාවට වෙන්නේ තරුණ භික්ෂුන් වහන්සේලා. දැන් ආනාපානිය හරි දැන් සම්පූර්ණම gediye piti මල්ලා ගන්න ඕනේ කියලා අර ක්‍රමානුකූලව 1 2 3 4 ක්‍රමයට නෙමෙයි වැටගන්නේ වහාම පහින්ද හදනවා. එතකොටත් හිත විචිප්ත භාවයටපත් වෙනවා. ඒකත් සමහර විටක චේතනාපූර්වකව සිදුවෙන නිසා අල්ලා ගන්න. ඒ වගේම තමයි අභිනතං චිත්තං රාගානුපත්ත. හොඳට ආනාපානයේ හිත හරියට කාන්දමට ඇදිලා යන වගේ අල්ලගෙන යනකොට ඒ අරමුණ વિશે දැන් මට හරි. අද භාවනා හොඳයි. ආලෝක පහළ වුණා. මට කයේ පහසුකම් පහළ පහළ වුණා. ආදී වශයෙන් අරමුණ පැත්තක තියලා ඒ මතුණා වූ හොඳ පැත්ත ගැන කල්පනා කරනකොට හිත ඉබේම ලෝභයේ දිහාවට රාගයේ දිහාවටපත් වෙලා අරමුණ ලිසලා. අපනතං චිත්තං පටිඝානපත්ත. එහෙම නැතුව අරමුණ අහුවෙන්නේ නැහැ. හරියට යත් ඇදීගෙන යනවා කැපෙන්නේ නැහැ. ආනාපාන සිදුවෙන බව දානවා හැපීම වැටෙන්නේ නැහැ. එතකොට මෝඩ වඩුව ආයුධත් එක්ක pore බදනවා වගේ දමල ගහලා කේන්ති ගන්න. එතකොට ආනාපාන ටිකට යන්නේ. මේනේ මේ කරුණ ටික තේරුම් අරගත්තොත් ඒක හරියට කියන්න පුළුවන් අපේ මේ භාවනාව විශේෂයෙන්ම ආධුනිකයාගේ සමත භාවනාව වැටෙන්න තියෙන බොරු වලවල් 6යි තියෙන්නේ. මේ බොරු වලවල් 6 අතනයි මෙතනයි තියෙන්නේ කියලා දන්නවනම් අපිට පුළුවන් ඒවා පන්නගෙන මග අරවාගෙන යන්න. එහෙම නැත්නම් වැටුනොත් මීට පස්සේ ආයතනින් රැවටිච්ච වටේ දවල් නොවැටෙන්න කාරණා ගන්න පුළුවන්. හිතන්න නරකයි මේ 6ට වැටෙන්නේ නැතුව භාවනා කරපු やつ හිටියයි. හුඟ දෙනෙක් වැටෙනවා. නමුත් මේක ධර්මතාවයක් වැඩ කර නැත්නම් මේ වර්ධිනවා කියන එක හරියනවා වර්ධිනවා කියන මේ මාර්ගයෙන් තමයි හැදෙන්නේ කියන එක මේ ථේරවාදයේ ප්‍රධාන මූලධර්මය. අපි කල්පනා කර ගන්න ඕනේ ඒ සරුවචනාතික මේ අවසාන සිතාත කුමාරෝත්පත්ති භවයේ නැත්නම් අවසාන භවයේ ජාති ස්මෘති ඥානය වගේ නැත්නම් පෙර ඉඳලා කරගෙන ආපු නිශ්චය සම්පatti වශයෙන් අත් දවසක් යනකොට මේ ආනාපාන ධ්‍යාන පොදවන තරමට විශාල මේ පුරුද්දක් සහජයෙන් පුරුදු ගතියක් ඇති වෙලා වත්මගුල් දවසේ ඒ දඹගහ මුල පා වෙවි වෙන්න පුළුවන් තරමට සිද්ධාර්ථ කුමාරයාට ශක්තිය තිබුණා. නමුත් මේ අත්දැකීම හිතුව වැරදි කියලා. මේ අත්දැකීම හිතුව භ්‍රමචරී ජීවිත ගත කරනකොට සුදුසු නෑ කියලා. මේක හිතුව කාම ආසාවක් වගේ ආස්වාදයක් කියලා. ඒ නිසා සිද්ධාර්ථ තාපසතුමා මේක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා මේ අපි කරනවා වගේ නෙවෙයි මේට වඩා බොහෝම රූක්ෂ ප්‍රතිපත්ති. ඒකට කියනවා දුෂ්කර වාත කියලා. අවුරුදු 6ක් කරන කාලේ ආලෝක මාත්‍රයක්වත් දැක්කේ. ඒ ආලෝක මාත්‍රයක්වත් නොදැක හිටියට කවදාකවත් මේ මම බුදු වෙන්න ඕනේ බුදු කරවනවා මම ඊතර වෙන්න ඕනේ මම නික්කත්ව ඊතර කරනවා ආදි වශයෙන් බෝධිචිත්තේ නම් මේක තිබෙන්නේ. ඒකන කියන අභිශක්ති විමුති කියන්නේ. නමුත් ආනාපානේ වගේ ඒ ප්‍රධාන අරමුණු දිගේ ඒ සම්‍යක් ප්‍රයත්න කෙරුවෙත් නැහැ. කෙරුවේ අත්කලමතාන යෝග කාමසුකල්ලිකාන යෝග වගේ සම්පූර්ණ අන්ත දෙකට වැටලා ගත කර අවස්ථාවක්. නමුත් ඒ කොහොමද කෙරුවයි කියලා හිත කුස්කාලා කුණු වෙලා හදා ගන්න බැරි තත්ත්වයකටපත් උනේත් නැහැ. යම් දවසක බොමඩාරා හිඳගෙන පළඟ බැද මේ ආනාපානට හිත යෙදුවද හිත යොදපු දාසේ මානිට කහ කැල දෙකට ගැදුවා වගේ කොහාම ආනාපාන හිතේ කියන්නේ. ඒක නිසා භාවනා කර කර ගිහිලා යෝගාවචරයේ හුඟක් වෙලාවට ඒ තමන්ගේම හිත කුණු වෙලා දැන් තියෙන්නේ. එහෙනම් මේක දැන් නරක වෙලා තියෙන එක හදන්න බෑ කියලා හිතෙන්නේ. මෙන්න මේ කියනා වූ පරිපන්ත ධර්මයක් දිගේ දිගටම හැමදාම වැටි වැටි අවදාකවත් ඒක අඳුනගන්නේ නැතුව ඒ දෙයට ද්වේෂ කරනවා. ගත කරනවා. යම් දවසක ඒ ද්වේෂයෙන් බලන දේ ඥාණයෙන් බලපු දවසේ අර සිද්ධාර්ථ කුමාර තාපසයට වුණා වගේ මේ ලොකු වෙනසක් ඇති කරනවා. ඒ නිසා මේ පරිපන්ත ධර්මයේ සජී අජීවී ධර්මයක් හෝ කාලකන්ණි ධර්මයක් හෝ නාස්තික ධර්මයක් වශයෙන් හිතන්න නරකයි. මේ පරිපන්ත ධර්ම හයේම හොඳ අත්දැකීමක් තියෙනවා නම් හොඳ කර්මස්ථානාචාරිවරයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් වැඩෙන තැන චරිත ලක්ෂණ අනුව වෙනස් වෙනවා. පරිසරයේ ඉෂ්ටුගුණ යනවා වෙනස් වෙනවා. ආහාර අනුව වෙනස් වෙනවා. ආශ්‍රකන කුතිලන අනුව වෙනස් වෙනවා. නමුත් කොහොම වුණත් දැනගැනීමේ පළවෙනිම අවස්ථාව ලැබෙන යෝගාවචරය. මේක තේරුම් ගත්තේ නැත්නම් ඒ හිත එකින් එකට එකින් එකට පැන පැන ගත කරන්න පටන් ගන්නවා. ඒ නිසා සමත යෝගාවචරයට මේ කාරණා 6 හරි ගිහිල්ලා එතෙන්දි තමයි ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. තමන්ම වැටිලා තමන් මේ වලින් ගොඩ එනවා දකින්නකොට ඒ යෝගාවචරයට ගොඩ ආවට පස්සේ ලොකු ප්‍රීතියක් එහෙම නැත්නම් ආත්ම සන්තුෂ්තියක් ඇති වෙන්න පටන් මේ ආත්ම සන්තුෂ්තිය ඒකාන්තයෙන්ම ඒ උපචාරාර්ථනා සමාධිය සඳහා යෝනිසෝ මනසිකාරයට ආහාරය. අර කියන පශ්චාත්තාප ගතිය අර කියන මේ ආනාපාන භාවනාව නැත්තම් වෙන මොකකින් හරි කමන්නේ මේ ගැටේ ගහ ගන්න ඕන කියලා ආනාපානිය ආවට ගියාට කරලා තමන්ගේ ශ්‍රමණ ජීවිතේ වෙන දේවල් වලට යොමු කරන ගතිය තිබුණොත් ඒ ආනාපානට නොසලකා හරියනවා. එතකොට ආනාපානයේ વિશે යොයි කියන ප්‍රීති ප්‍රමෝද පහළ වෙනවා. ප්‍රීති ප්‍රමෝද අනිවාර්යයි. ඒ අනිවාර්ය වෙන්නේ ඉඳ ගන්නකොටම ආනාපානයේ මතුවෙන ප්‍රීති ප්‍රමෝදයට වඩා ආනාපානය කරගෙන යනකොට වැටිලා වැටුණු බොරු වල මේකයි මේකේ ලක්ෂණ මෙහෙමයි මේකෙන් ගොඩේට මෙහෙමයි කියලා කාරණා දැනගත්තොත් ආන් ඊට පස්සේ ඇති වෙන ප්‍රීති ප්‍රමෝදය බොහොම බලවත්. බලවත් කියන්නේ Tamanටම අයිති දෙයක් වශයෙන් ඇති වෙනවා. අන්න එතකොට තමයි යෝගාවචරයට ඒ උපචාර අල්පනා අවස්ථාවලට පැන ගන්න පුළුවන්. ඒ නිසා එතන ඒ සෑහෙන මේ කඩින් පරීක්ෂණ, ප්‍රගති පරීක්ෂණ රාශියක් සිදු වෙනවා. මේ විදිහට පරිපන්ත ධර්මයේ හය අයින් කෙරුවොත් ඊගාවට යෝගාවචරයට ඒකත් ස්වභාවයේ ධර්මත්‍ත්‍ය අරමුණේම හිත කොහොල්ල ගුලියක් කටුමැටි පිටියකට දමලා ගැහුවාගේ අල්ලා හිතන ගැටියකට මතුවෙනකොට එක්කෝ දානෝ සග්ගුප්පඨාණේ කත්තං සමත නිමිත්තුප්පඨාණේ කත්තං පහලක්කන අනුපඨාණේ කත්තං එහෙම නැත්නම් නිරෝධානුපත් පඨාණේ කත්තං කියලා යෝගාවචරයගේ හැටි හැටියට ඒ ඒ කත්ත භාවය ප්‍රකට වෙනවා. තමන් ගෝක් පින්කම් කරලා දාන ආදී පින්කම් කරලා ඒ පින්කම් සතුටු ඒ පින්කමෙන් පන්නා වූ සතුට උනන්දු ඇති වෙන කෙනාට ආනාපානයත් හරිනකොට ඒ දාන නිමිත්තුපත්ඨානේ කත්තන් කියන විදිහට තමන් මේ දීපු දාන දැකපු සීල කරපු සමත භාවනාවේ ප්‍රතිඵල මතු ආත්මේ ලැබෙනවට වඩා මේ දැන් දැන් ලැබුණා ඒ අනුව බලනකොට දාහණයකින් මරණයෙන් මත්තේ ලැබෙනා වූ කුසල විපාක වලට වඩා මේ සමත භාවනාවේදී හරියට කාරණා එළඹුණොත් වහාම කල් නොයවා මේ විපාක දෙන භාවයේ දන්නකොට ඒ යෝගාවචරයට වැටහෙනවා දානයට වඩා කොච්චරනම් සීලේ ප්‍රබලද බලවත්ද වහ කුසල් උපදවන විපාක උපදවන සුළුද සීලයටත් වඩා සමතේ කොච්චරනම් බලවත්ද මේ දැන් දැන් අපිට විපාක ලැබුණා කියලා අර හිත රෝමෝද්ගමණය වෙමින් ඔක්කඳ වෙමින් අර කලම්බවල දෙන ගතියක් එනවා ප්‍රීති ප්‍රමෝදය සමහර යෝග අවචරයෝ අර වගේ තමන් කළා වූ දාන සීල කටයුතු වලට වඩා හරියට ගුරුරෙක් සපයාගෙන සප්පාය කරනු හොයලා දීලා සමතයේන දක්ෂ වෙලා කෙටි මාර්ගයේ ඒ සමත ප්‍රතිඵල නෙලා ගන්නකොට සමත නිමිත්ත උපට්ඨානීය කත්තම් කියනවා මේක සමත යෝග අවචරයට ලැබෙන විශේෂාංගයක්. ඉතින් මේකේ තියෙන පොඩි පරහ තමයි ඔය දාන ආදී කටයුතු වලින් ඇති වෙන ආ වූ දාන වෝසග්ගොප්පඨාණී කත්තං කියන මිනිසයා කියන බණ දානීයට බල. සීලයට බල. මේක මේක කරපු නිසා තමයි මට හරියි කියලා ඒක හුඟක් බර කරලා කියන කතාවක් කියනවා. ඒ වෙනුවට යම් කිසි කෙනෙක් හරියට නියම සමත ගුරුවරයෙක් හොයාගෙන මධ්‍යස්ථාන තත්ත්වය ඇති කරලා දීලා සමතයෙන් ඇති කරගත්තා නම් දවසින් දෙකෙන් ඒ සමත නිමිත්ත විශේෂ දක්ෂ භාවය නිසා ඒකාග්‍ර භාවයේ ඒ පුද්ගලයා අර දාන කතා ශීල කතා වලින් නිවන් මාර්ගයේ කතා කරන කෙනා පිළිබඳව ටිකක් පහත් කරලා වගේ සලකලා ඊට වැඩි කෙටි ක්‍රමයක් තියෙනවා මෙන්න මේ ගුරුවරයාගේ මේ දන හොඳයි කියලා අර සමතයට නැඹුරු කරලා බණ කියන කතාවක් තියෙනවා. ඉතින් එහෙම කෙනෙක්ගේ බණ ඇහුවොත් එහෙම අර දානවෝසග්ගුප්පට්ඨාන ඒකත්තං කියන චරිත ලකුණ ඇති යෝගාවචරයට ඒ ගුරුවරේ හරියන්නේ නැහැ. ඒ යෝගාවචක හරියන්නේ දාන කතා, සීල කතා සහිතව යන බණ කියලා ඒ අනුපදෙස් දෙන කෙනා. තව කෙනෙක් වය ලක්ෂණ උපට්ඨානේ එකත්තන් කියන විදිහට මේ උපදින ආනාපානේ හැපීම බලලා ඉතින් නැත්නම් බිමීමේ හැකීම දිහා බලලා ඒ ධාතු ස්වභාවය විදි විදි යන ගතිය දැකලා ඒ මත උපදින පුරා ඒකත්ථානයක් තියෙනවා. ඒක ඇති වෙච්ච කෙනාට අර දාන කතාවල් ලන්නේත් නැහැ සීල කතාවල් ලන්නේ. ඒ පුද්ගලට පුදුමාකාර නිකන් විදුලි තරංගයක් වදිනා වගේ ශක්තියක් ඇති වෙනවා මේ වය ලක්ෂණ උපත්ථානයේ කත්තේට අනුවත් බණ කියන කෙනා. නිරෝධ උපත්ථානයේ කියලා කියන අවසානයේ Taman ලබාගත් ආ වූ මාර්ගයක් හෝ ඵලයක් සහිත ඒ නිරෝධයට හිත දාලා ඒන් උපදින ඒකාග්‍රතාවය ඇති කෙනාට මේ ඔක්කොටම වැඩි තේරෙනවා Taman මිලෝ වශයෙන් ලබාගත් ආ වූ සෝවාන් සකදාගාමි ආදී ඒ මාර්ගඵල බල ධර්ම විශේෂයෙන්ම ඒකට සමවැදීම අර ඔක්කොටම වැඩි කියලා බලන්න. විඥාමේ ඒකත්ත භාවය ගත්තත් ඒ ඒකත්ත භාවයේ තියෙනවා මේ වාගේ විවිධ පැති. ඉතින් අර කලින් අපි කිය විදිහට ආනාපානෙ එන්නෙන් වරින් වර සිුම් වෙන තත්වයක් කියනවා. ආනාපානියේම ආනා මේ සමත විදර්ශනා වශයෙන් පැති දෙකක් තියෙනවා. ආනාපානට බැස ගන්නට ගොඩක් අවශ්‍ය කරන සප්පාය කරුණු තියෙනවා. ඒ මදිවට ඇහෙන බණෙත් මේ වාගේ බලනකොට ගුණ වෙනස්කම් ඇති කරනවා. මෙන්න මේ වාගේ සීමාකාරී සාධක රාශියක් නිසා තමයි මේ ආනාපාන භාවනාව හැමතෙම සාධාරණ වෙලා ගත්තේ. හැබැයි ධර්ම දේශනා අහනකොට ඒ වාගේම Taman අද පත් වෙලා ඉන්න தත්ත්වේ ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරීම වගේ සුද්ධ කරනකොට ඒවා ඉක්මවන්න පුළුවන්. ඒ ඉක්ම වීම සඳහා කාය අනුපස්සනාව විතරක් නෙත් මදි වෙන්නේ. චිත්තානුපස්සනාව අවශ්‍ය කරනවා. ධම මේ වේදනානුපස්සනාව අවශ්‍ය කරන ධම්මානුපස්සනාව අවශ්‍ය කරනවා. තරවචනාදී සඳහන් කරනවා අතරමං හන්දියේක ඒ පැත්තේ ඉඳලා ආපු වාහනේ අතරමං හන්දියේ නැතකොන වේගෙන් එළිම ඉස්සරහා තියෙන මාර්ගයෙන් දිගට කඩාගෙන යනවනම් අනික හරස් මාර්ගයෙන් එනේ වාහනත් ඒ වාගේම ඒ හතරමං හන්දියේ කඩාගෙන පහු කරගෙන ඉගතෝම ඉස්සරහට යන මාර්ගය හරහා යනවනම් කවදාවත් හතරමං හන්දියේ මැද දූවිලි නම් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි දන්නවා මේ එක් කරත්ත රෝදේ යනකොට එක මං හන්දි නැත්නම් ඒකේ හරියට කරත්ත වලේ කැපිලා පල්ලයට බහලා දෙපැත්තේ දූවිලි කඳු දෙකක් එකතු වෙනවා කාණුවක් වගේ. මේකද කියනවා ඒක ඇබ්බැහිය. Taman යන පාරෙමයි යන්නේ කවදාකවත් අනිත් ඒවා යන්නේ නැහැ. ඒ නිසා දෙපැත්තේ ඒ කුණු එකතු වෙලා තියෙනවා. මෙන්න මේ පාර කරත්ත පාර මේ දෙපැත්තේ තියෙන කුණු දූවිලි ටික කියලා පේනවා. ඒ හතරම අන්දි අන්න එහෙම වෙන්න ඉඩයක් නැහැ. කඩාගෙන යනවා. ඒ නිසා ආනාපාන සති භාවනාවෙම නිවන සම්පූර්ණයෙන් විස්තර කරන විචිත්‍ර විස්තර කරන හරුවත් යන වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී වාගේ නෙමෙයි ආනාපානේ පර්ව හතරේව හතරක් වෙනවා. ඒ හතරේව හතරක් වෙන්නකොට ආනාපානෙ දැන් අපි සඳහන් කරපු විදිහට ආනාපානෙ තුලම සංසිඳීම පෙන්වීමෙන් පළවෙනි චතුක්කය පළවෙනි පාරේ හමාර කරලා ඔය ගිරිමානන්ද සූත්‍රය අපි අතවක දවසක සාකච්ඡා සජ්ජායනා කරනවා ඒකෙ පෙන්නනවා එහෙම නැත්නම් සංවිතනිකායේ තව සූත්‍ර දෙකක් විතර තියෙනවා ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ඒ සූත්‍ර වල සඳහන් කරනවා මේ 16 ආකාර 16 ආස්වාද ප්‍රසආසයෙන් දෙකට කඩුවා 32 ආකාරයි. ඒකෙදී අර යම් ආකාරයට පළවෙනි චතුස්කය සම්පූර්ණ කරපු කෙනාට ඊගාට පෙන්වන්නේ පීතිපටි සංවේදී කියලා. අර අතීතයේ හිත දුවනවා නම් අල්ලා ගත්තා. අනාගතයේ හිත දුවලා කැළඹෙනවා නම් ඒකත් අල්ලා ගත්තා. නීතිමත් භාවයටපත් වෙලා හිත වෙනවා නම් ඒක නීවරණයක් නරක දෙයක් කියලා ඒකත් අල්ලා ගත්තා. නැත්නම් හිත ඕනකට වැඩිය උද්දත භාවයටපත් වෙනවා නම් ඒකත් දැකලා අල්ලාගත්තා. අරමුණට ඕනකට වැඩිය නතු වෙන භාවයට යනවනම් ඒකත් අල්ලාගත්තා. අරමුණ කිපිලා අරමුණ පැත්තකට දාලා හිත වික්ෂිප්ත වෙන ගතියන අල්ලාගත්තා. මේන්න මේ අල්ලාගන්නකොට එක්කෝ අර දානෝසක් උප ဋ ාණය හෝ සමත නිමිති උප ဋ ාණය කියන එක උප ဋ ාණයකින් මනාපට පෙළඹීමකින් අන්න ඒකාග්‍රතාවය ඇති වෙනවා. ආනේ ඒකාග්‍රතාවය ඇති වෙනකොට වෙන්න පටන් ගන්නවා. මෙනේ නොකලත් අරමුණ කුරුද්දේ ආනාපානෙ හිටිනවා. මේ හිතනකොට මේ සංසාරයක් කල් මෙච්චර කල් ආනාපානෙ හිත පවතිවා කියලා කරගෙන ගිය ව්‍යාපාරේ ඉබේම කුංචි උපස්සමයකින් නෙමෙයි කුංචි ප්‍රයත්නයකින් නෙවෙයි විශාල ප්‍රයත්නයක් පස්සේ ඉබේ වෙනකොට ලොකු ප්‍රීතියක් පහළ වෙනවා කයි ව්‍යාපාර අභ්‍යාපාර භාවය ව්‍යාපාර නැතිකම් මෙනෙහි කරමින් හිත යදවීමක් අවශ්‍ය නැහැ නිකන් පුරුද්දට වගේ යන්න පටන් ගන්නවා. මේකට කියනවා කාය වශයෙන් ඇති වෙනා වූ ප්‍රීතිය කියලා. මේ ප්‍රීතිය නිසා යෝගාවචරයට පුළුවන් ටිකක් කන්ද අකුරට නැගලා සුවාසයක් අරිනවා වගේ ඔය යන්න අරින්න ඉඳී කියන. ආනේ යනකොට ආනාපානයේ ඇත්තා වූ ඒ සුඛ භාවය. සුන්දර භාවයේ ප්‍රීති සුඛ වශයෙන් තේරෙන පටන් ගන්නවා. මේ දෙකම තාම සතිපට්ඨාන සූත්‍රය නම් සාකච්ඡා නොකරපු වේදනානුපස්සනාවට වැඩේ. මේ වේදනාව පිළිබඳව සංනිවේදනයේ යෝගාචරයක් නැත්නම් කවදාකවත් ආනාපානින් උපචාර සමාධිය, කර්තනා සමාධිය, කාලෝක නිමිත්තක් පහළ වෙන විදිහකට කියනවා නම් මේ සමිත භාවනාවේ නමුත් රූප රූප කලාප රූප පැත්ත අල්ලාගෙන යන වාතයේ ඉහළ පහළ යෑම හුස්ම හැපීම ආදී වශයෙන් ඕලාරික ක්‍රමයන් ගෙවා දමමින් ගෙවා දමමින් යනකොට ඒ ගෙවෙන ප්‍රමාණයට සාපේක්ෂව නාම ධර්ම කොටසක් මතුවෙනවා බොහොම ප්‍රීති සුඛ සහිතයි. අන්නේ මේ නාම ධර්ම විශේෂයේ රස වින්දනයක් ලබන්න බැරි නම් අඳුනාගත්තේ නැත්නම් ඒක ගමනට බාධායි. ඒක මේ කාම සැපයක් නෙවෙයි. ඒකේ භාවනාවේ නිසි යදවම නිසා ඇති වෙන දෙයක්. ඒ නිසා මේ රූප ධර්ම ගෙවිලා යන මට්ටමකට මතුවෙන ආ වුණාම ධර්ම පිළිබඳව යෝගාවචරයේ දැනුවත්කමක් තියෙන්න ඕන හැබැයි ඒක ඉල්ලලා ගන්න බෑ. ඒක මතුවෙනකොට මේ ආනාපානයේ විදෙයි කිසි වෙනද වෙනදා වගේ ලොකු යදවුමක් මෙහෙයුමක් නැතුව ඉබේ සිද්ධ වෙන ගතියක් තියෙනවා. ඒ නිසා කය බොහොම ප්‍රීතියටපත් වෙලා තියෙනවා ප්‍රමෝදයටපත් වෙලා තියෙනවා ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා හිත සුඛයටපත් වෙලා තියෙනවා ප්‍රසාදේ පහළ වෙනවා ආදි වශයෙන් ඒ වේදනාව පිළිබඳව දැනුවත්කම නැත්නම් අර කලින් වගේ මුත්තස්සතිස්ස අසම්පජානස්ස නාහම්බික වේ ආනාපාන සති වදා. මේ මේ මතුවෙන දේවල් පිළිබඳව දැනුමක් සංවේදී භාවයක් නැත්නම් ඔහුට එහා පැත්තට ය아가න්න බැහැ. ඒ වෙනි පුද්ගලයෙකුට කියන්න තියෙන්නේ අර පරණ තාලෙට තොටුපළට ගිහිල්ලා ඔරුවට කොට වෙන්න හදන පුද්ගලයා ඒ තොටුවේ තියෙන කණුව අල්ලාගෙන එක පයක් ඔරුවේ කියන. උරුවේ තිබ්බාම උරුවේ තිබ්බ පය හෙල්ලෙන නිසා ඒ මනුස්සයා කණුවත් අර ගොඩබිම තිබ්බ පයවත් උස්සන්න බයයි. ඒක මොකද තිබ්බ පය තාම හෙල වෙන සුළුයි. අර පොළොව වගේ ශක්තිමත් නැහැ. ඉතින් ඒ නිසා තොටියා කියනවා ඉක්මන් වෙලා ගොඩ වෙන්නේ කියලා ඉන්නේ අනික් කට ඉර දෙන්න. නමුත් බැරි වෙලා හරිය මනුස්සයා ගොඩබිම තියෙන පය ඔරුවේ තියාගත්තොත් අර කණුව හල්ලි අයියෙන් බදාගන්නවා. ඒ මොකද කණුව හයියයි ඔරුව වතුරේ තියෙන්නේ. එහෙම නැත්නම් විමදිගේ වේගයෙන් දුවන ආහත්‍යානයක් ඒකේ තතු වල හැඩය වෙනස් කරපුවාම ගුවන්ගත වෙන්න පටන් ගන්නවා. වෙනකොට ඕන බඩපපුව දන්න පටන් ගන්නවා සමානට වමන යනවා සමානට සෙම්පිච් කියපෙනවා ප්‍රෙෂර් ඒකකට අර තීරණා දැන් ගොඩ බිම නෙවෙයි දැන් දුවන්නේ දැන් වෙන මාර්ගය වෙනමම සමතුලිතතාවකට යන්න හදා ආන්නේ වගේ තමයි මේ රූප ධර්ම ගෙවාගෙන නාම ධර්ම දිහාට යනකොට භාවනා කියන වටිනා දේ තමයි මේවා සාපේක්ෂව සිද්ධ වෙන්නේ රූප ධර්ම ගෙවෙන ප්‍රමාණයටයි නාම ධර්ම මත වෙන්නේ නමුත් ඒකට සාතර බව නැත්තම් ඒ බුද්ධිලාට නිකන් වක්කාර ගති පහළ වෙනවා ආපව හැරෙන ගතියක් කියන අර දාන්න පුරුදු ගොරෝසු දේ හොඳයි මේ නොදන්නා සුවිම් සූක්ෂම භාවයට යන්න බෑ මොකද මේක ඇත්තට බාධා වෙන්නේ නැත්තේ මොකද දවස් දහස්වර දවස් ගණන් මේක කරමින් කරමින් කරමින් ඉන්නකොට හිත මේකට උරු හැබැයි හුරු වෙනකොට හොඳට ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනා අතර ධර්ම විචය හොඳට වැඩ කරනවා. ආනේ වැඩ කරනවා නම් ඒ වෙලාවට යෝගාචරයට තේරෙනවා මේ පීති ප්‍රසාද ප්‍රමුඛ සුඛ පහළ වෙන වේදනානුපස්සනාවට යනකොට නීවරණ ධර්ම පලාතකවත් නැහැ කියන්නේ. වෙන විදිහට කියනවනම් චිත්තානුපස්සනාවට ඕන කරන නැත්නම් චිත්තානුපස්සනාවෙන් ලැබෙන ආනිසංස දැන් සෑහෙන ප්‍රදේශයක් Taman තුල මේ භාවනාවේ මේ මට්ටමේ තියෙනව නේද කියලා චිත්තානුපස්සනාව පිළිබඳ නීවරණයන්ගේ බැහැර භාවයේ ලොකු හයියක් පාඩපත් වෙනවා. නීවරණ ආව ඉතිවිලි වශයෙන් එහෙම නැත්නම් සාධ්‍යයක් ඇවිල්ලා කේන්තියන් වශයෙන් නැත්නම් වේදනාවක් ඇවිල්ලා කයේ ඒකට නුරුස්නා ගති වශයෙන් ඒක පිහලා දාපු ගමන් අයින් වෙච්ච ගමන් නැවතත් කී කරු ඇවිල්ලා ආනාපානට වැටෙන බව තේරෙනවා. නිසා ඒ වෙලාවට යෝගාවචරය අර වේදනාවට විපස්සනා යෝගාවචරයක් වශයෙන් මෙනෙහි කරන්න යන්නේ. මේ වේදනාව අයින් කරලා නැත්නම් ඉරියව් පොඩක් වෙනස් කරලා දීලා හෝ නැවතත් ඉක්මනින් කීකරු ආනාපාන tempat කරගන්න. සාද්ද නැති තැනකට යන්න. හිතවිලි නොවන තාලට කටයුතු කරනවා. ආන්නේ විදිහට යනකොට හිත චිත්තානුපස්සනාව ජයග්‍රහණය කරනවා. ඒ ඒ අනුව කියොත් තමයි ඒ යෝගාවචරය ධර්මානුපස්සනාවට වැඩනවා. වගේ සමත යෝගාවචරයගේ උනත් අර කාමාවචර ලෝකයේ ඉක්මවලා රූපාවචර ලෝකයේද බොහෝම ආරක්ෂාකාරී විදිහට tempat භාවයක් අරගන්න පුළුවන්. මේ ක්‍රියාවලියේ අපි මේ විස්තර කරපු සමථ යෝගාචරය ක්‍රියාවලියේ හැම සංදිස්ථානයකදීම විපස්සනාට හරවන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් සතිපට්ඨාන සූත්‍රයේ බලනකොට පේනවා සර්වඥාන්සේ මුලින්ම හැකි තාක් දුරට සමතය සුද්ධ සමතය ඇති කරගෙන සමතේ උපරීමයට ගිහිලා තමයි විපස්සනාට යෑම ප්‍රඥා ගෝචර උපදේශයක් වශයෙන් සලස්වා දෙන්නේ. ඒක එහෙමමයි. නමුත් යම් විදියකට යෝගාවචරයට ආනාපාන දිගේ හොඳට සංසිඳිගෙන යනවා වර එක ආලෝක වර එක කයේ පහසුකම් ආදී වැටෙනවා. නමුත් ඉස්සරහට යආ ගන්න බැරි නම් මේ தত্ত্বය සමතේ වශයෙන් හැමදාම එතෙන් ගිහිල්ලා අන්නේ தත්ත්වයේදී Tamanට බාධා කරන පරිපන්ත ධර්ම හොඳට තේරුම් ගනේ වෙලාදී කොහොමද හේතු වෙන්නේ අතීතයේ හිත යන ගතිය ඉඳ අනාගතයේ හිත යන ගතිය එතන මේ අරමුණ නුරුස්නා ගතිය ආදි වශයෙන් කාරණාව තේරුම් අරගන්න පුළුවන් නම් ඊට පස්සේ පුළුවන් එතන විපස්සනා කරන්න ප්‍රශස්තම ක්‍රමී නෝනට කාරණාව හරියට විස්තර කළ දෙන්න පුළුවන් නම් එතනින් පුළුවන් විපස්සනා කරන්න හැබැයි යෝගාවචරයා මේ අත් මතය කොහොම වුණත් කර්මස්ථානාචාරවලට වඩා ආරක්ෂාකාරී උපදේශය වෙන්නේ හැකි තාක් දුරට යෝගාචරයේ සමත අධ්‍යක්ීම් උපරිමේ ළඟා දීලා ළඟා කරලා දීලා ඒ මතින් විපස්සනාවට හරවනවා. ඒ වගේම තමයි උදේ විපස්සනා කරනව හවස සමතේ කරනවා වගේ උපක්‍රම සාර්ථකයි. ගෝකල්ප හොද හොද මඩේ දානවා වගේ වැඩ. ඒ නිසා පුදුමාන් තරම් දුරට ඒ සමත ක්‍රමය සමතෙන් පරිචය ලක්ෂකම මේරිකම අරන් දීලා විපස්සනාට හරව ගන්න පුළුවන් ශක්තිය කියලා. ඉතින් ඒ අනුව බලනකොට අර සමත භාවනා විදර්ශනා භාවනා දෙක අතර ගැටුම අඩු කරන්නට ආනාපානේ හොඳ වේදිකාවක්. ওই වේදිකාවේ දක්ෂම රංගපාව කෙනෙක් විදිහට තමයි මම දකින්නේ අපේ අපවත් වෙච්ච මාතෘපති ඥානාරාම ස්වාමීන් උන්වහන්සේ මේවා පිළිබඳව පරිසම්පදා මාර්ගය ඒ වාගේම අටුවා කතාවල තියෙන දේවල් හොඳට විසදව බලලා පෙන්ලා දීලා තියෙනවා මේ සෑම ස්ථානයක සමාන ශක්තියක් තියෙනවා සමතේ ඇති කරන්නත් විපස්සනායට. අද ශාසනයේට දැන් මේ යන කාලේ මේ අපි ඉන්න රටේ අපේ යුගයට බලනකොට ඒ සමතමේ වශයෙන් දර්ශීය චරිතයක් ගෙනියන්න දර්ශීය මහානකමක් ඒ දාර්ශනික යෝගාචර ජීවිතයක් ගත කරන්න ඒ සමතේ ලොකු සැකයක්. ඒක නිසා ඒ සම්ප්‍රදායන කූල තේරවාදී ගත කරන ඇත්තෝ ඒ සමතේට ගරු කරන ගතිය ඒක බොහෝම සලසුනා ගතියක් වශයෙන් අපි කලකන්න. නමුත් යෝගාචරයා ගොඩේම වශයෙන් ඒක ඒ තරමෙම නැති වුණත් පෙන්නන ලකුණු එනනම් පෙන්නන නිමිති හොඳට තේරුම් අරගෙන කෙනෙකුට මේ අතරවාර විපස්සනාට හරවලා නැවතත් පස්සේ ආය සමතේට දාලා හෝ නොදා හෝ ගෙන යන පුළුවන් සම්පූර්ණ ශක්ති ප්‍රමාණයක් මේ සතිපට්ඨාන භාවනාවේ හෝ මේ ථේරවාද භාවනාවේ නෑ කියන්නේ. ඒක නිසායි මුල ඉඳලා අවස්ථා කීපයකදී මතක් කරන්න මම යෙදුනේ මේ භාවනා කරනකොට කරුණා කරලා කවදාකවත් Taman ලැබෙන අත්දැකීම් විනිශ්චය කරන්න යන්න එපා. ඒ විනිශ්චය කෙරුවොත් මේ පරිවේ අවසානයේ දක්වන විදිහට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වේරති බහිද්ධා වා කායේ කායානුපස්සී වේරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී වේරති කියලා මේ වැඩේ මේ ආනාපාන භාවනාවේ බාහිර දෙයක් විදියට පරතෝ බැල්මෙන් සලකලා කරන්න පුළුවන් විපස්සනා හිතක් හෝ භාවනා හිතක් පහළ වෙන්නේ මේක මගේ මට හරි ගියා මට මට හරි ගියේ මට වැරදුනේ ආදි වශයෙන් අර දේවල් ඔක්කොම මේ ආත්ම සංඥා පරවශව පාර ගන්න ගත්තොත් නැවත නැවත මඩේ ගිලෙන්න පටන් ගන්නවා. නිසා අත්දැකීම අත්දැකීමක් වශයෙන් ගත්තොත් ඒක බොහොම වටිනවා. ඒක බොහොම සජීවී. නමුත් යෝගාවචරයන්ගේ තියෙන ආධුනික යෝගාවචරයන්ගේ තියෙන අර අනුශේ කෙලස් ධර්ම නිසා බොහෝ විට මේ අත්දැකීම වර්ග කරනවා. ඒක වුණා හොඳයි වුණා නරකයි දැන් වැරදිලා දැන් හරි ගිහිල්ලා කියලා. ඉතින් ඒ නිසා අර ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවලදී ඒ යෝගාවචරය ආදවතනත් පසුබාණ කෙනෙක් වෙනවා නම් අර සක්කෝ ගතිය නැති, ඇති සංඥාව නැති, මොට වෙච්චි මුක්තස්සති ගතියටපත් වෙනවා. තමන්ගේ අතිදී හරියට විස්තර කරන්න පුළුවන් වෙනවා නම් ඒ යෝගාවචරයට අතිස්සති ගතිය, සුපතිත්ථිත සති ක්‍රමක්‍රමෙන් ඇති වෙන. ඇත්තටම අපි නිසන වනයකට වගේ භාවනා මධ්‍යස්ථානට ආවේ ඒ වගේ අපේ ඇති අඩුපාඩුවක් හංගන්න වෙයි. අඩුපාඩුකම් මතුවීම බොහොම වටිනවා. ඒ මතුවෙච්ච අඩුපාඩුකම මේ තාලෙම කියා ගන්න පුළුවන් නම් ඒක මේ Tamanට කරගන්න වැඩක් විතරක් නෙවෙයි සාසනෙට කරන වැඩක් වශයෙන් කල්පනා කරලා අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ එකක්වත් පෙර කළ කර්ම වල හැටියට ඉබේ දිගෑරෙන තත්ත්වයක් නෙකේ. ප්‍රයෝගනන අවශ්‍යයි. ධර්ම කොටස අවශ්‍යයි. සාකච්ඡා අවශ්‍යයි. මේ සාකච්ඡාල දෙපාර්ශ්වයේ සම සම අධ්‍යක්ෂීන් සම සම බරපතලකම් ඇති වුණොත් මේ ගමනේ හැම චිත්තක්ෂණේම නාම භාවයක් ඒ නිසා ආනාපාන සති භාවනාවේදී විස්තර කළ යුතු ගත යුතු පැති සහ හල යුතු පැති කෙනක විශාල මාතෘකාවක්. අද අපි මේ පැයකට ගන්න පුළුවන් ප්‍රමාණයේ කොටස් ටිකක් ඉදිරිපත් කරගත්තී. ඒ අනුව හොඳටම තේරෙනවා ආනාපාන සති පරිවේට පස්සේ සරුවචන් වහන්සේ පැහැදිලිවම මේ ඇතුළත බාහිර වශයෙන් මේ දෙක සංසන්දනය කරලා අජත්ත බහිද්දා සම කරලා බලන්න උගන්වනවා. ඇතිවීම නැතිවීම වශයෙන් උගන්ලා ඇතිවීම නැතිවීම දෙකම උගන්වන්න පටන් ගන්නවා වෙන විදිහකට කියනවා නම් මේ ආනාපානීයම නිවන් දකින්න තැන දක්වාම පරිවේ සම්පූර්ණ. ඒ වෙනසෙන් අපි දැනගන්න ඕනේ මේකේ සමත විදර්ශනා දෙකම තිබිය යුතුයි. ඒ දෙකෙන් එන දේ තමන්ගේ චර්ිත ලක්ෂණ නිශ්චය සම්පත්තිල හැටියට අනුව විග්‍රහ කිරීමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා යෝගාවචර වාක්‍යයට වැඩිය ඒ වගකීම වැටෙන්නේ කර්මස්ථානාචාරවරයෙක් පැත්තට යෝගාවචරය නිසා තමන්ට ඇති අත්දැකීම් ඇති අත්දැකීම් විතර කරලා දෙන්න ලොකු කැපවීමක් කරන්න සර්වඥාන්තර තේරෙනවා මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ තියෙන දේ කියන එකයි කියලා ලොකු යතහත් පහත් භාවයක්. මේකට අපි කියන්නේ ධර්ම ගෞරවයක් කියලා. ඒ ධර්ම ගෞරවයෙන් කටයුතු කරනවා නම් මෙලෝ වශයෙන් ඔය කියන ප්‍රචාරාත්මක සමාධි හෝ මාර්ගඵල නැත්නම් අපේ පාරමිතාවල අඩුපාඩුව මේකයි. මම කල යුත්තේ මේකයි කියලා පැහැදිලි අන්නාඩි කියන බැලුවගේ ප්‍රතිවේශාත්මක සිද්ධ වෙනවා. ඉතින් සියලු දෙනාටම මේ ධර්ම කොටසත් හොඳ තමන්ගේම පිළිමිව බලා ගන්නට හොඳ ධර්ම ආදාසයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම කොටස මෙතන සමාප්ත. එත්තාවතාජම් මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං කබ්බේ දේවානුමෝදන්තු එත්තාවතාචම්මේ හි සම්භතං පුඤ්ඤ සම්පතං කාබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචම්මේ හි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ ධම්ම ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං සංඝෝනා